අපිට අද පටන් ගන්නකොටමත් විනාඩි 10ක 15ක සිද්ධ වුණා මම හිතන අපි පුළුවන් තරම් උත්සාහ කරා මේකටත් එදී එන්න මොකද ඊට වැඩි අඩු කරන්න ගියනම් ඔයටත් එදී හානි වෙන්න නිසා ඔච්චර නම් මිරිකලාම අල්ලලා තියෙනවා ඉතින් කොහොම හරි කමන්නේ නැහැ සීල දෙනා ඉවසගෙන ඉච්චා එන්නානි 15 අ ඉස්සරහට තියෙන කාලේ අපි මේ ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න බලමු ඒ වගේම ධර්ම දේශනා අනුව සභාවෙන් මතුවෙන ප්‍රශ්න තියෙනවනම් ඉදිරිපත් කරන්න කියලා මේ අතර වාරදී මම මේ කිල්ලයි. කතා භාවනාවට හසුරෙකි භාවනා වැඩමුළුවකදී වචනේ පිළිබඳව ධර්ම අවවාදයක් දෙනෙමින් ඊටා යටත්සි මම කතා නොකර මොකද කරන්නේ මම? මට මං ලව්ව කතා කරවන්නයි හදන්නේ. මට කියන්න තියෙන කතා කරන්න එපා කියන එක විතරයි. ඒක මටත් කතා නොකරම කියන්න පුළුවන් නම් උත්තරම වැඩේ තමයි කන්න හරහා ගහන්න ඕන. කතා කරනකොට ඒකයි කරන්නේ. මම ඉන්නේ ඔය හුඟා කාන්තාවෙ ඉන්න එක පල්ලෙහා. මම ඉන්නේ නිකන් මේ අසුචි වලක යටටට්ටි වගේ. මට ඔක කතා කරන ඔක්කොම ඇහෙනවා යටට. ඉතින් මම කල්පනා කරනවා කාටද කියන්නේ මේ කට්ටිය කොච්චර අමාරුවෙන්ද මේ වෙලාව ගත්තේ. නමුත් ඇවිල්ලා මේකට පදියම් වෙච්ච ගමන් අර මතක නැහැ. අර කොහෙද මොකක්වත් මතක නැහැ. ඉතින් අල්ලාහට අල්ලාහ. ඉතින් මට ගිහිලා කියන්නත් හිතෙනවා. ඊයසපම් පපුව කියලා ඉතින් ඉන්නවා. මේ එක්කෙනෙක්වත් නොදන්න කතියෙන්නේ. අවස්ථාව හොඳටම දන්න. නමුත් ලැබනකන් තමයි මේ වටිනාකම තියෙන්නේ. ලැබුණට පස්සේ කොයි දේත් පුංචි. පින්සා කරගත්තොත් ධර්ම ගෞරවයක් සිද්ධ වෙන්නේ. කෙනෙකුට කෙනෙක් කරන දෙයක් නෙවෙයි. මම ওই ටෙටි දේවල් දැකලා තියෙනවා, කරබන් ඉඳලා තියෙනවා. මට බෑ කෙවිතක් කරන පිටිපස්සේ එළවන වගේ හරක් දක්වනවා කරන්නේ. නිවන කියන්නේ දක්වන දෙයක් නෙවෙයි, දක්වන දෙයක්. දක්වනවා කියන්නේ හරක් දක්වනවා වගේ දෙයක්. මේක දක්වන දෙයක්. ඒක නිසා මේම තැනක කොහොමද කට පරිසම් කරගන්නේ කොහොමද ඇඟ පරිසම් කරගන්නේ කියන එක පුද්ගලික අයිතිවාසිකමටයි මම කියන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ අහපු එකනට මම ස්තුතිවන්ත වෙනවා ටිකක් සැර වචන කතා කරන්න මට දීපු අවස්ථාවක්. අවධාරණය කරනවා. අවධාරණය කරනවා දැන් මම හිතන්නේ ආත්මවත් තැන්සු දවසේ මතක් කරා දැන් අපි ඉන්නේ 6 වෙනි 7 වෙනි දවස් වෙනකොට මේ අර එකම පවුල වගේ හැංගීමක් ඕනේ ඒක අත්‍යවශ්‍යයි. අපි ඔක්කොම එකම මේ අම්මගේ එකම අම්මගේ තනින් කිරිබොන දරුවෝ වගේ බුදුහාමුදුරන්ගේ මේ ජීවේ මේ ගන්න. ඒ නිසා අපේ එකිනෙකා ක්‍රිය ප්‍රියයෙන් බලාගෙන ජීවත් වෙන එක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් උකට පෛරුපාසානෙම ඕනේ නැහැ. පෛරුපාසානෙම ඕනේ නැහැ. පෛරුපාසානෙ කියලා කියන්නේ ඒක මේ බොළඳ වැඩක්. ඒ නිසා එකිනෙකා කෙරේ ගෞරවය කියලා කියන්නේ කවුරුත් දකින්නට කතා බත නැතුව තමන්ගේ වැඩටි කරන දැක්කොත් දකින්න මනුස්සයත් ලොකු ගෞරවයක් ඇති කරනවා. මුදුත අනිත් එක්කනටත් ඒක යම්මක් කරනවා. දෙන්නේ ලැහැල්ලුවට කතා කරන්න දැක්කොත් බලහින්න එක්කනත් ඒකට හේතු වෙන්න හදනවා මිසක් ගෞරවෙන්නේ නැහැ. ඒ නිසා හැම චිත්තක්ෂණයකින්ම අපි ධර්ම ගෞරවය පිටන්න උත්සාහ කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ආකාශ ධාතුව පවතින්නේ අවකාශයේ මතද නැත්නම් මේ දෙකම එකක්ද? ආකාශ අවකාශ කියන වචන දෙක පැටලවාගෙන තියෙනවා එච්චරයි කියන්නේ. ආකාශ ධාතුව පවතින්නේ අවකාශයේ මතද කියලා අහනවා. ඒ කියන්නේ සංස්කෘතිය පවතින්නේ පාලිය උඩද කියලා යහන්නේ. මොකද ආකාශය කියන්නේ pāli වචනේ අවකාශය කියලා කියන්නේ සංස්කෘත වචනේ. පාලියේ තියෙන සංස්කෘතය ඇසුරේ නැත්නම් පාලිය වෙනමද තියෙන්නේ. ධාතු වශයෙන් වෙන් කර බෑමේදී ඇතිවෙන නැත යන හැඟීම හිස්පවද ශූන්‍යතාවය යන කුමක්ද? ඒ කියන්නේ ධාතු වශයෙන් වෙන් කරන ගත්තාම තියෙන්නේ මේක හතිකොන විශ්වය පුරා පැතිරිච්ච දෙයක් නම් ඒකට ඇයි මම කියන්නේ? ඇයි මේක මගේ කියන්නේ? ඇයි මේක ආත්මේ කරගන්නේ? ඒකෝට මේ හැම දැන් අපි දර්ශනයක් වශයෙන් කිව්වොත් අපි අජීවිතේ පවත්තන ඝන ද්‍රව වායු කියලා තුනක් පාවිච්චි කරනවා. මේකෙන් අපේ සටන තියෙන්නේ මේ කන බත් ටිකටනේ. ඝනේර තමයි අපි උත්සාහ කරන්නේ අපි වැඩගත් තාලට කන මිනිස්සු පොහසත් මිනිස්සු කියනවා. උලා කන මිනිස්සුන දුප්පත් මිනිස්සු කියලා කියනවා. ලංකාවේ නම් ඇත්තට වතුර පිළිබඳ ප්‍රශ්න නැති අපිට නම් ඇත්තට වතුරට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි ලංකාවේදී බලනකොට වතුර බොහෝ නොමිලේ හම්බෙන්නේ. ඊට පස්සේ අපිට මතකම නෙමෙයි හුස්ම ගැන කිසිම පෝසත්කමක් නැහැ. මොකද ඒක අනිවාර්යයෙන්ම නිකන් හම්බෙයි. නිසා අපි හුස්මට රණ්ඩු කරන හැබැයි මත්තට අවුරුදු 20 කින් රණ්ඩු කරන්න වෙනවයි කියන්නේ. වාතේ තරම කෙලසෙනවා. නමුත් අටුවාචාර්යන් වහන්සේ කියනවා ආහාර මෙච්චර මේ දඟලන පොර කන ආහාරේ නැතුව මාස 6ක් ඉන්න පුළුවන් කියලා. නොමැටි. නමුත් ඒ ලේසියෙන් ගන්න පුළුවන් වතුර ඊටදී බරවත් කෘත්‍යයක් කරන දවස් 6කට වැඩි ඉන්න බෑ. ආසන රතුන තමයි. හුස්ම නැතුව පැය 6 විනාඩි 6කට වැඩි ඉන්න බෑ. ඒ තරම් වැදගත් හුස්ම අපිට නිකන් හම්බෙන නිසා අපි ගණන් ගන්නෑ. අර මධ්‍යම ප්‍රමාණය තියෙන වතුර නම් පිටරට ඕන වතුරට සෑහෙන සලකනවා ලංකාවේකින් සාමිකින් ඔය ටිකක් ඔය වතුර බොන්න පුළුවන්කම නිකන් හම්බ වෙනවා කියලා සලකන ගතියක් තියෙනවා. නමුත් වාතයට පස්සේ වතුර තමයි වැදගත්. ඝනේ නැතුව ඕන මාස 6ක් ඉන්න පුළුවන්. නමුත් අපි සැලකිලිමත් අන්දියා බලනකොට වතුරට මේ වාතයට කිසියම් සැලකිල්ලක් අපේ නෑ. මොකද ඊටාම වැදගත් කෘත්‍යයක් කරන්නේ ඒක නැති වෙලා විනාඩි ගානේ මැරෙන තරම් වරකට බලපත්කමක් තියෙන බරපතලකමක් තියෙන වාතේ. අපි ගාණක් ගන්න අපි කවදාකවත් වාතේ පැකට් කරන ගිහිල්ලා දැකලා තියෙනවද බලන්න. මේ කොටස මම මම ඒ දුවට දෑවැද්දට දෙනවයි කියලා වාත කොටස දීලා තියෙනවද කියලා කවදාවත් නැහැ. මුත් වටිනාකමකින් බලනකොට ඝන වලට වැඩි ඉතා වටිනාකමක් තියෙන වාතේ. ඒක නිසා ධාතු මනසකාරට ගියාට පස්සේ තේරෙන්නේ මේ වාතේ වගේ දැන් වාතේට බූදල් ප්‍රශ්නයි. රණ්ඩු නැහැ. ආර්ථික උද්දමන නැහැ. ඉතිහාසයක් නැහැ. කවුරක්ක මම කියාගන්න. ඒක ධාතු වුණාට පස්සේ මුළු ලෝකෙම නිකන් හිස් හිස් කියන්නේ හුලං වගේ තමයි. නොවේ හම්බෙන දෙයක්. ඉතින් ඒක කියනවා මේ ලෝකෙ ඇතුල්ච්චාම අර ඉස්ලාම සයම් බබා පාති පීති බක්කා ආන්තලික චරා කියලා භූත జాතියක් කොටස් වෙනවා. ඒගොල්ල සයම් බබා කලාමැදිරි වගේ ඇතුලෙන් ආලෝක පහළ වෙනවා. අන්තලික චරා අවකාශය ඇවිදිනවා. පීචි බක්කා ප්‍රීතියෙන් ජීවත් වෙනවා. ප්‍රීති ආහාර කරගන්නවා. එය මේ මේ ජෝතිපාලක සින්දුවත් තිබුණ ප්‍රේමේ මාගේ ආහාරය කියලා. ඒ වගේ තමයි ඒ ඒ ඒ කියන ජීවිතේ තියෙන ප්‍රීති ආහාර කරගෙන එහෙම ඉන්නකොට මේ මුළු ලෝකෙම අයිස්ක්‍රීම් එකක් වගේ. ඒක හැදිලා තියෙන්නේ මට හොඳ ළමක් සරුවචනගේ මාතක් කරනවා. අයි ඉතින් ඇවිදින ගමන් එකෙක් ගිහිල්ලා පොඩ්ඩක් තෙල ගාලා බණ්ඩෝ මේක හරි පෝෂයි හරි රසයි කියලා කන්න පටන් ගත්ත දවසේම යාගේ ශරීරය ඝන බවට පත් වෙනවා. තව එක්කෙනෙක් ගිහිලා කාලා බලපුවම එයත් ඝන බඩපත ඒගොල්ලන්ට අර අන්තලික චරගතිය නැති වෙනවා. ප්‍රීතිය නෙවෙයි ආහාර වෙන්නේ අර ඉබේ හැමතැනම හම්බෙන අර අයිස්ක්‍රීම් වගේ තියෙන එක ආලෝකේ නැතිලා යනවා. ඊට පස්සේ ඔක්කොමල වහ වැටිලා අර උඩ ඉන්න කට්ටියත් ඒ විවේකයේ ඉන්න ගතිය ආකාශ යන ගතිය අමතක අරක කණ්ඩ පටන් ගත්තාම ඉතී මේකේ අර උඩ මතු පිටම එන අයිස්ක්‍රීම් තට්ටු ඉවර වෙනවා. ඉවරනට පස්සේ බදාලතා කියලා වැල జాතියක් ඇතිවෙනවලු ඒක බොහොම ශීක්‍රයෙන් වෙනවලු ඒක කොළ මුල් මල් ඔක්කොම කන්න පුළුවන්. ඉතින් කට්ටි එකතු වෙලා බදාලතාව කනවා. කකා කකා ඉනකොට ඒක උනට පස්සේ සාහන්ජාට හැල් වී පහළ වෙනවයි කියනවා. ඒක හාල්ලටලු පහළ වෙන වී නැති. ඉතින් ඒව හැමතැනම තියෙනවා මිනිස්සුන්ට ඕන වෙනකොට කියලා කාලෙ වෙලා එක මිනිහෙක් කරන දෙන්නේ අර හාල් ටිකක් ගිහලා හදිසියක් වෙයි කියලා ගබඩා කරන්නේ. කපඩා කරන්න ගිය දවසේම ඒක පොතු හැදිලා වී වෙනවා. කපඩා කරන්න තැම්පත් වෙලා තියෙන්න බෑ. පොතු හැදලා ඊට පස්සේ වී කොටන්න සිද්ධ වෙනවලු. ඊට පස්සේ හාල් වවන්න සිද්ධ වෙනවලු. අර පොදුවේ බෙදාගෙන කරන කාලේ කිසිම රණ්ඩුවක්වත් කිසිම බූදලයක්වත් කිසිම ඉතිහාස මොනක්වත් නැහැ. නමුත් අන්තිමට දැන් ඒ ගොවිතැන්පත් කරගෙන වවාගෙන වී කොටාගෙන ඔක්කොම කණ්ඩ වෙලා තියෙන්නේ අර දීපු දේ ඒ මට්ටම බලන්නේ නැතුව මේක මම මාගේ කියපු නිසා. ඒ වගේ මේ ධාතු මනසිකාරයට ගියාම මේක සියලුම විශ්වබහු විශ්වගත වෙච්ච తত্ত্বය කිසි කෙනෙකුට කිසිම අයිතියක් නැහැ. එතකොට රණ්ඩුව නැහැ. එතකොට ඊර්ෂ්‍යාව නැහැ. එතකොට මේ මානසික ආතතිය නැහැ. ඒ නිසා ධාතු මනසිකාරයට යනවයි කියන්නේම හිත හොඳ සංසුන් වෙලා හොඳ උපසමයකටපත් වෙලා. උපසමයකටපත් වෙන ලකුණක් තමයි ධාතු මනසිකාරය. එතකොට ඇතුළත පිටිත් කියලා දෙකක් නැහැ දෙකේම ධාතු. රාහුල ස්වාමීන් වහන්සේ බුදුචාන් සඳහන් කරන්නේ අජත්ත පටවි ධාතු, බහිද්ධා පටවි ධාතු, පටවි ධාතු රේවේසා. රාහුලයේ බාහිර පටවි ධාතු කාර්ය කියලා જાතියක් තියෙනවා. ආධ්‍යාත්මික පට જાතියක් තියෙනවා. දෙකම හුදු පටවි ධාතු පමණයි. රාහුලයේ බාහිර තේජෝ ධාතු කියලා එකක් තියෙනවා. අභ්‍යන්තර තේජෝ ධාතු තියෙනවා. දෙකම හුදු තේජෝ ධාතු පමණයි. එතකොට කොහෙද මේ වර්ගීකරණයක්, රණ්ඩුවක්, කුරුට්ටුවක් ගහපා දීමක් මොකක්ද? සදාතු මනසකට යනකොට දෙයක් නැතුව නෙවෙයි. ඒක රණ්ඩු කරන්න දෙයක් නෑ. ඒක නිකන් හිස් තමයි ඒක. නිකන් රණ්ඩු කරන්න නැතුව හම්බෙන වාතයේ හිස්. ඒකේ හුලන්නේ. ඒ වගේ තමයි මේ දේවල් වල එකිනෙකා කෙරෙහි ඉල්ලුම වැඩිකම නිසා ගහපා ගැනීම නිසා තමයි මට වටිනාකම් ඇවිල්ලා රණ්ඩු සබර ඊර්ෂ්‍යා කෝධමාන ඇවිල්ලා. ඔක්කොම හුදු ධාතු බාටපත් කළ බැලුවොත් මොනම දෙයක්වත් වෙන්න බෑ. ඒකට ඒ දේ වටිනාකමක් නැතුණා වගේ තමයි පේන්නේ. හිස් වුණා වගේ තමයි පේන්නේ. හිස් කියලා කියන්නේ දෙයක් නැතිකම නෙවෙයි. ගහ ගන්න දෙයක් නැහැ. රණ්ඩු කරන්න දෙයක් නැහැ. නොමිලේ නිකන් ඉබේ හම්බෙන්න දැන් අපේ ලංකාවේ තියෙන නිදහස අධ්‍යාපනය වගේ නිදහස අධ්‍යාපනයට රණ්ඩුවක් නැහැ. ටියුෂන් ක්ලාස් වලට තමයි රණ්ඩුව තියෙන්නේ. නිදහස අධ්‍යාපනය නිකන් දෙන්නේ. ස්පිරිතාලේ ගිහලා බෙහෙත් ගන්න ගියාම නිකන් දෙනවනේ එතන මොන රණ්ඩුවක් ගන්න. ප්‍රයිවට් හොස්පිටල් වල තමයි රණ්ඩු තියෙන්නේ. අනිත් වගේ අපි අර 13 වෙනි කරන්නේ දේවල් වල තියෙන පෞද්ගලික ලක්ෂණ කියලා අයින් කරලා දේවල් තියෙන පොදු ලක්ෂණ මත කරගන්න. පොදු ලක්ෂණ මත කරපුවා බලන හැම කෙනාම පොදු භාවයටපත් වෙනවා. ඒකෝල කොළ මිනිස්සු විතරයි. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. පැවිදි උපවිදි ભેදයක් නැහැ. මනුස්සකමට આવුවත් අපි අතර රණ්ඩුවක් නැහැ. නැත්තම් තමයි මේ දෙමලා, මේ සිංහලයා, මේ මුස්ලිම් මනුස්සයා, මේ කතෝලිකයා කියලා ඔක්කොම එන්නේ අර තුලින් ඇති විශේෂ ලක්ෂණ වලට අමතර බරක් දෙන්න ගියාම ආගන්තුක උපක්ලේශ නිසා තමයි මනුස්සකම වැළහෙන්නේ. බලන මනුස්සයගෙත් මනුස්සකමක් අපි දකින්න බයින්කොට පේන්නේ යාගේ අඩුපාඩුකම්. ඒකම මගේ අඩුපාඩුව. අනුන්ගේ වැරදි දැකීම මගේ අඩුපාඩුව වෙලා අන්තිමට වැරදි ගොඩාක් බිහි වෙනා මේ සුද්ධ මනුස්සකම තුල. ඒ වගේ ධාතු මනසිකාට යනවා කියලා කියන්නේ භාවනාවේ සෑහින වැදගත් වීමක්. එතකොට අනන්‍යතාවය නැති යමක් වෙනවා. ඒකයි මේ දෙයක් නොවන බාටපත් වෙන්නේ. අනන්‍යතාවය නැති වෙනවා. දැන් මේ මූද මැදට දාපු වතුර කඳුල වතුර කඳුලක් වශයෙන් ගන්නකොට නම් මේකේ සීමා මරියාදාවල් තියෙනවනේ. ඒක මුහුදට වැටුණාට පස්සේ ඒක කියන්න බෑ. ගංගාවක් ගලන තාක්කල් ගංගේ නම තියෙන මුහුදට ගියාට පස්සේ ගංගාවේ නම නැති වෙනවා. බුදුන් කියනවා සරබු වෙස්සබු ආදී ගංගානම් ආදී නදී විවිධ විශාල ජල කඳක් දෙන නමුත් මොහොත ඇතුළු වුණාට පස්සේ මේ දැන් ගංගා නදී වතුර මේ වෙස්බු නදී මොකක්වත් නැහැ. අන්න ඔයගේ ඔක්කොම අර ධාතු මනසකට දිය වුණොත් ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන රණ්ඩු මොකක්වත් එන්නේ. ඊට මේ පිට ආපු ගමන් එන්නේ දේවල් රුචි අරුචිකම් අනුව තේරීම තමයි. ඒ කියන්නේ ධාතු කොටස් වලට එක එක සම්මුති නම් දෙනවා. රුචි අරුචිකම් දෙනවා. නිවන ආපද කිරීමේදී ශූන්‍යතා දර්ශනය හරහම යාතු යා යුතුද? නැහැ. ඒ කියන්නේ නිවන පිළිබඳව නිර්වචනය කරන්න බෑයි කියලා තිබුණාට අටුවාව වචන 32ක් පෙන්ලා දීලා තියෙනවා මේ සරුවචනශී විවිධාකාරය පාවිච්චි කරපො ඒකට ශූන්‍යතාවය කියන්නේ එකක් තමයි. එහෙම නැත්නම් මේ අකිංචන කියන වචන පාවිච්චි කරලා තියෙනවා. මේ විමුක්ති කියන වචන පාවිච්චි කරලා තියෙනවා. නිවන ශූන්‍යතාවයේ වගේ කියන්නේ. ඉතින් ශූන්‍යතාව හරහාම ආයුධ කියලා කියන්නේ මේ concept එකක් හරහා. එහෙම නැත්නම් මතිය කරා ආයුධ කියලා අහනවා වගේ එහෙම එකක් නෑ. ගියාට පස්සේ කැමැති නමක් කියන්න පුළුවන්. කරු ස්වාමීන් වහන්සේ දහසක් නයින් ප්‍රතිබන්ධිත සෝවාන් ඵලයේ යන්නේ. ඊටා සැකවින් පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි. මේන් හැඟෙන්නේ ආબોධය ලබා ගන්නා විදි ආකාරයයි සිතුමි මජ්ජේ සූත්‍රයේදී ඒ ආර්යයන් වහන්සේලා Tamanට ආબોධ වුණ ආකාරය දක්වන බව දැන මේ පිළිබඳව විස්තර කර දෙමින් ඉල්ලා සිටිනවා. මේක තමයි මටත් කියන්න තියෙන්නේ. මේට වඩා විස්තර ඕන කරන්නේ මේක තමයි දහසක් නයින් තේරුම් ගන්න හදනවා කියලා කියන්නේ. එකම දේ කිය හැකි ක්‍රම රාශියක් තියෙනවා. හැම දෙෙම වළංගුයි. ඒවතර ඔක්කොම නෙමෙයි මේ සරුවචාන්ස මේක සාධාරණයි කියලා කියපු නිසා අපිට කිය හැකි මේ වළංගුයි කියලා. ඒ නිසා මේ එකක් විස්තර කිරීමේ එක ක්‍රමයක් නෙවෙයි. දහසක් නයින් විස්තර කරලා දෙන්න හදනවා මේ දහසක් නයින් සෝවාන් ඵලයේ විස්තර කරලා දෙනට වැඩිය හරිය ලේසි සෝවාන් වෙන එක. එහෙනම් මම කියනවා කර්මා කරලා නිකන් අනුන්ගේ සීනි කිර කිර ඉන්නේ නැතුව සෝවාන් වෙන එක ලේසි. භාවනාදී අත්විඳින වේදනාව, මරණ වේදනාව අත්දැකීම මෙන්ම දුක්ඛ සත්‍යය යාන්තමට හෝ දැනීමක් නොවන්නේදයි කරුණාකර පැහැදිලි කරමින් ඉල්ලා සිටිනවා. ඒක තමයි මේ කියන්නේ මේ භාවනා කරනවා කියලා කියන්නේ දැරීමේ ශක්තිය වැඩි වීම. වැඩි වේදනාවක් ආවට නොසලී ඉන්න පුළුවන් ගතියක්. ඒක නිසා ක්‍රමේ මරණය මෘතය මරණ කියන්නේ මෘතය අත්දැක්කට පස්සේ තමයි අමෘතයට යන්නේ. අමෘතය කියන්නේ ඉවරයි. මරණය හරහා තමයි අමරණීය තත්ත්වයට අපි යන්නේ. මෘතේ හරහා තමයි අමෘතයට යන්න හදන්නේ. ඉතින් මැස්සෙක් කනකොට කැස්සක් කනකොට දඟලන කෙනායි ඒ කියන්නේ නිවන ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ අත් දෙකම උස්සලා කියනවා අනේ මට නම් එපා මට මේ සුවසේ බෙන්ස් කාර් එක හයි level road එකේම නිවන යන්නයි ඕන වෙලා. ඇහැද හැපිලි නැතුව. ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම නිවන ප්‍රතික්ෂේප කිරීමක් කරන්න. නිසා මේ දුක කියලා කියන්නේ විපස්සනා භාවනාවේදී සිටි දෙව්දුවක් තමයි. සත්‍යයට ළඟා වීම. දවසින් දවස දවසින් දවස පුහුණු වෙවි පුහුණු වෙවි දුක හොඳට දුක ඉල්ලා යamak නෙවෙයි පැමිණෙන දුක අවබෝධ කරගන්න කරන්නේ දුක්ඛ සත්‍ය තමයි නිසා මේ උත්සාහ කරන්න හදන දේ හරි. යෝගීකෝ කාය සංස්කාර දකිමින් නානාපානේ මුලැමැදාග කියන එකයි වරන් ඇතුළේ දාලා තියෙන්නේ. වාසය කරයිද ඔහු භාවනා නොකරන කාලය තුල බොහෝ කයි වේදනා හටගනි දැඟරි කි. එසේ වන්නේ නම් ඒට හේතුව කුමක්දයි කරුණාවෙන් මෛත්‍රියෙන් පහදා දෙන්න. මේ මේ එහෙමනම් සම්බන්ධතාවයක් කියන්න බෑ. නමුත් අර මේ භාවනා කරන වෙලාවේ වගේම තමයි අහූදුතු හැම දෙයකම තමන්ගේ කයෙහි හැම වෙලාවෙම දකින්නේ පුද්ගලයෙක් ආත්මයක් ස්ත්‍රියක් පුරුෂයෙක් නෙවෙයි. ඒකේ මේ ඇතිවීම නැතිවීම දෙක තමයි කියන්නේ. ඒ කියන්නේ මුලැමැදාක දකින්න කියන ඇතිවීම නැතිවීම දෙක නිසා ඒක බලාන ඉන්න හිත පීඩිත තීලනට්ටෝ සඳහන් තැවිච්ච ගතියක් ඇති කරනවා. පීඩිත, ਸੰతాපිත ගතියක් හිතේ ඇති වෙනවා. ඒ නිසා වෙහසක් දැනෙනවා. දුක්ඛ සත්‍යයට ලං වෙනකොට දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙනකොට වැටහෙන ගතිය සාරිපුත්තු සාංශය සඳහන් කරනවා පීල නට්ටෝ, සන්තාප නට්ටෝ, සංඛතට්ටෝ, විපරිණාමට්ටෝ. කියන්නේ දුක පේන්නේ පිළීමක් විදියට, තැවීමක් විදියට, අච්චාරුවක්, අනාගත දෙයක් විදියට, නිතරම වෙනස් වෙන දෙයක් විදියට. නිසා බලන හිත ඉස්පාසු වෙන්නේ. ඒක තියෙනවා මේ නුරුස්නා ගතිය. ඒ නිසා කයත් වැටෙන්නේ නිකම් පණුව ගහපු එකක් වගේ. එහෙම නැත්නම් මේ කරදරයක් විදියට. බරක් විදියට. ඒ නිසා මේ කායිකව ඇති වෙන දේ දෝමනසක් බාටපත් වුණොත් කායික වේදනාව වගේ දැනෙන්න ඉතින්. හැබැයි මේක භාවනා ගුරුවරු කියනවා ඒන කායික වේදනාව නොදැරිය හැකි මට්ටමට කවදාකවත් යන්නේ නැහැ කියලා. හිතා ගන්න බැරි මට්ටමකට එනවා. නමුත් නොදැරිය හැකි මට්ටමට එන්නේ නිකන් හරියට මේ රත් වෙච්ච කබලට රත් වෙච්ච කබලට පොලි පුපුරනවා වගේ අබෑට දාපම් පුපුරන එක හැම තැනම විවේක වෙන්නේ නැහැ. ඉස්පාසුවක් නැහැ. ඔක්කොම නිකන් නිදා ගන්න ගියත් කනකොට වුණත් බොනකොටත් මේක ගොජ දාන ගතියක් තියෙනවා. විවේක වෙන ගතියක් නෑ. ඒක පේන්නේ නිකන් මේ වද දෙනවා වගේ දෙන්නේ කරන අද්දකින් අල්ලගෙන ගිනි ගී මේ වලකට දාලා ඇදගෙන යන්න හදනවා වගේ පේනවා. නමුත් ඒක මේ පෙර නොදැක්ක දෙයක් දැකීමක් මිස දරා ගන්න බැරි තත්ත්වෙට නෑ. බෑ එහෙම විය යුතුමත් නෑ. සමහරෙකුට එහෙම වෙන්නේ ඉති කියනවා. නිවන් දැකීමට ආජීව අෂ්ට සීලේ ප්‍රමාණවත්ද? කාර්යබහුල ජීවිතයේදී පොඩිතරුවන් සමග ජීවත් වීමේදී විපස්සනා කරන්නේ කෙසේදයි පහදා දෙන්න. gedarදී හා කුටිගත වී භාවනා කරන විට පූර්ව කෘත්‍ය කළ යුත්තේ කෙසේද? ශීලයේ පිළිබඳව හොඳටම විමසලා බැලුවොත් මෙන්න මේ ශීලයමයි තිබිය යුතු අත්‍යන්ත ශීලය කියලා කිසියම් ශීලයක් සඳහන් වෙලා නැහැ. අදුම තිබුණත් පංචශීල ඇති කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊට වැඩිය හොඳයි කියලා කියන්නේ සීලයට වැඩිය හොඳයි අදි සීලය. අදිශීලයේ කියලාගෙන හැම වෙලාවෙම ඊට වැඩි එකට යන්න උත්සාහ කරනවා. චිත්ත භාවනාවේ අදිචිත්තය කියන චීන සමාධියට වඩා ගැඹුරු සමාධිය නිසා සීලය ගැන කතා කරන්නේ නැතුව සීලය අදිශීලයක් කරන්න බලන්න. පටන් ගන්න පහත් ඇති. ඊට පස්සේ ආජීවත්තමක සීලය, අෂ්ටමක සීලය, නව සීලය, දස සීලය, සාමනීර සීලය, උපසම්පදා සීලය මේ ඇති කියන්නේ යන්න බා. පටන් ගන්න මේ ඇති. ඊට පස්සේ දිගට වැඩෙන්න. ඒ නිසා ප්‍රමාණවත්. කාර්යබහුල ජීවිතයේදී පොඩි දරුවන් සමග ජීවත් වෙන්නේ විපස්සනා කරන්නේ කෙසේදයි කරුණාවෙන් පහදින්න අනේ කරුණාකල පොඩි දරුවෙක්ගෙන් අහන්න টොප් එකට කියලා දෙනවා. උන් විතර දන්න කවුරක්වත් නැහැ මේ අපි වැඩි හිටියෝ තමයි උන්ගේ අර විපස්සනා සෞතු කරන්නේ. උන් ඉන්නේ හරියම මත්තමාන මොහතක. අපි කොච්චර වගලන්න හැදුවත් ඇයි දරුවක් බත් කාලා හිටපන්කො සෙල්ලම් කරන්න කිව්වට ඌට ගන්න බත් කන ගමොත් ඌ සෙල්ලම් කරනවා. අම්මගේ තනින් කිරි බොද්දිත් ඔය කිස් ගහ කරියල් ඌ කිවලා. ඌ ඉන්නේ වටනවා. ඉතින් අපි තමයි මේ දරුවා ළඟ ඉන්න නිසා විපස්සනා කරගන්න බෑ කියලා කිව්වට අනේ ඌ දිහා බැලුවනම් සුද්ධ විපස්සනාවක් තියෙනවා. ප්‍රතිසං සත්තුන්ගේ ගස්වල අවුවේ වැස්සේ හුළඟේ පූර්ණ ධර්මතාවයක් තියෙන නිසා මේ මෝඩින් තමයි දක්ෂ ගුරුවරු කරා. මොකද දක්ෂයාට අවුවේ වැස්සේ හුළඟේ හැම සංසිද්ධියකම තියෙන ධර්මතාවය. අපි හිතන ඒව අධර්ම ඒව කෙලෙස් ඒව නරක දේවල් මට මේ ඔක්කොම සුද්ධ කරලා ඔපරේෂන් තියටර් එක වගේ ඇතුළකට ගිහිල්ලා ඔන්න ධර්මය දකින්න ඕන කියලා. ඒ කියන්නේ සම්පූර්ණ පැන යාමක් કૃතිම දෙයක් තියෙනවා. පොඩි දරුවොත් එක්ක ඉන්න මම ඉතර ඉඳලා නැහැ. මෑතකදී මගේ ඇඟ හිරි වැටෙන්න පටන් ගත්තා. ඇත්තට මේ අම්මලා මේ මේ කොහොමද මේ ඉස්කෝලේ ගුරුවරු මේක කරගෙන ඉන්නේ කියලා. මොකද දෙන්නේ ගත්තාම විචිත්‍රයි. එක විදියකට එක පන්තියේ දෙන්නේ තියන්න බෑ. ඒ නිසා මට ගෞරවයකුත් තියෙනවා. ඒ වුණාට මේ පොඩි එකෙන් දැක්කට පස්සේ මට හිතෙනවා අපි මොන්න තරම් පටලවාගෙන ඉන්නේ කියලා. මොන්න තරම් අවුල් කරගෙන ඉන්නේ අර දරුවා කොච්චර ලස්සනට අපි කොච්චර ජීවත් ඇඳුමක් අඳපන් දරුවා කියලා අම්මට ඕනනම් අඳපන්. මට යෙළුවක් කියන එක මට තේරෙන්නේ නැහැ. ඒ දරුවට නේ අපි ඇඳුම් අඳලා විලැජ්ජා පහල කරන්නද? මේ රත්තරන්ද මේ අසුචිද කියලා කිසියම් ගාණක් නෑ. අපි කොච්චර කිව්වත් ඕක අසුචි මේක රත්තරන් රත්තරන් ගණන් අසුචි එපයි කියේ. අරක රස්නියල් චෝක් එකට පොඩි කර කර ඉන්නවා. රත්තරන් ගන්න කියනවට වැඩි. ඉතින් ඊට වැඩි විපස්සනා මොකද තියෙන්නේ? ඒ කියන්නේ දේවල් කෙරේ පූර්ව නිගමන නෑ. ඒ වෙලාවේ වෙන දේ වෙනව කවුරු ඇවිල්ලා යාර කොච්චර ඔලුවට දාන්න කියත් නෑ. නමුත් පොඩි දරුවා කියන්නේ නිවන් දකපු කෙනෙක් නෙමෙයි. මම මේ කියන්නේ ආදර්ශයක් ගන්න කියලා. නිසා අපි මේ දකින්න හැම දෙයකම ධර්මයේ මතු කරන්න දන්නවනේ ඒක නම් අපි හුඟා දිනුනේ කියන එක. එහෙම නැත්නම් තමයි බුදුහාමුදුරු ළඟටම ගිහිල්ලා ඔක්කොම ඕනේ කරන්නේ අපේ හිතේ තරම්ම ඔද්දල් වෙච්ච වෙලාව. නැත්නම් හමන හුළඟේ අර චින්න චින්න තාන් කියලා යර ඉන්න මේ තායි තායි නෙමෙයි වියට්නාම් හාමුදුරු. ඒ හාමුදුරු ලියලා තියෙනවා මේ කියන කොලේ මම මේ මේ පොත් පෙන්න පොතේ ලියලා තියෙනවා මම මේ මේ කොලේ උඹ කියවද්දි මේ කොලේ ගණ්ඩ කපපු ගහක් ඒ ගහට වහපු වැහපු වැස්සත් ඒ වැහට හේතු වෙච්චි වලාකුළත් මෙතන පාවෙන බව දකින්න බැරි නම් අපිට කවදාකවත් මගේ පොත කියලා වැඩක් නැහැ. මේක බලනකොට ධර්මතාව තේලියට එන්න ඕනේ මේ කොලේ මෙතෙන් දෙන්න මොන තරම් හේතුඵල ධර්ම රාශියකින් මේ කොලේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ තින්ට ඇවිල්ලා තියෙන සීමාදියා බලනකොට තේරෙනවා මේ ධර්මතා රාශියක් තියෙනවා. ඕක මේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා හේතුඵල ධර්ම කියන්න ඕන කමක් නැහැ. මේ බලන අතගාන සෑම දෙයකම මේ පිටිපස්සෙන් පිටිපස්සට යන්න පටන් ගත්තොත් මේ කොළේ ඇතුලේ වලාකුළු යන හැටි දකින්නයි කියලා කියනවා ගස් කොළන් ඇතුලේ හැටි දකින්න කියනවා වතුර ගලන හැටි දකින්න ඒක දකින්න නැත්නම් මේ කියවන දේ උඹට වැඩක් නැහැ කියලා නිකන් ඉංගියක් කරලා තියෙනවා අපි හිතන මේ රේඛීය ක්‍රමයේ නෙමෙයි අවබෝධය ඇති වෙන්නේ මේ සියලු දේ තුල සියල්ල තියෙනවා ඒක දැන් විද්‍යාවෙත් ඔප්පු කරන යන්නේ ඔය කවස්තියේදී ඒගොල්ලෝ කියනවා ඇමරිකාවේ නැගෙනහිර යුරේ නැගෙනහිර වෙරළේ සමනලේ තට්ටක් ගහන වේගයක් බටහිර වෙල්ලේ සුලසුලක් ඇතිකරන්න ඉඩ තියෙනවා කියලා. ඒ තරම්ම මේ පුංචි දෙයකින් ඕන විශාල දෙයක් වෙන්න පුළුවන්. ඒක දැන් ඉස්සර හිතුවේ එහෙම නැහැ. විද්‍යාවට අහුවෙන්න ඕන කියලා. දැන් අහුවෙන්නේ නැතුණාට මේ යුරේ සමනලේ යනකොට ඇති වෙන තට්ටක් ගහන්නට ඇති හුළඟේ බටහිර පැත්තට යන එක සුලසුලක් වෙන්න පුළුවන්. ඒ නිසා මේකේ ආයේ නැවත මයිකී බුදුහාමුදුරුව ආවත් මේට වැඩි ධර්මයක් බලාපොරොත්තු වෙන්න එපා. මෙච්චරම තමයි කියන්නේ. කරනවා නම් දැන් නැත්තම් කවදාවත් නැහැ. ඉතින් ලිඛිත ප්‍රශ්න තියෙන අපි දැන් මේ හරියට මේකමාරක් ගත කරලා තියෙනවා ධර්මදේශනා පටන් ගත්ත තැන ඉඳලා. ඒ නිසා වෙනත් අත්‍තර මේ මේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන කියන එක තමයි මේ විඥානේ එක විදිහකට කියනවා නම් මේ විඥාන වල මට්ටම් තියෙනවා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ රූපත් එක්ක වැඩ කරන විඥානේ තමයි අපි මේ කතා කරන්නේ. ඉතිහාසය භූගෝලී ඉගෙන ගන්න මට්ටම. ඊට පස්සේ රූප ඒක රූපෙම දිහා බලනකොට රූප සංසිඳනකොට විඥානයේ මත් වෙනවා එච්චරම ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති විඥානයකටපත් වෙනවා ඒක තමයි අපි කය ඇතුලේ තැම්පත් වෙන බොහොම විවේක වෙන ගතියක් අපිට රූප පේන්නේ නැහැ ශබ්ද ඇහෙන්නේ නැහැ නානාපානෙත් නැහැ මොකුත් නැහැ හැබැයි ඉබ්බ කට්ට ඇතුලට ඔක්කොම අඳු ටික ගත්තා වගේ ඉන්ද්‍රයන් વિશે විහිදී කියන තී විඥානයකටපත් වෙනවා ඊට පස්සේ ඒ විඥානය ඇතුළත තියෙන විතක්ක ਵਿਚාර දෙක සංසිඳිච්චාම වචී සංකාර සංස්ථාන ඊටත් වැඩි ගැඹුරු මට්ටමක් තියෙනවා හිත දොඩමළු වෙන්නේ හිත මේ ඩේඩීමින් ෆැන්ටසයිසින් කියන මොකක්වත් නෑ හොඳට දන්නවා මෙතෙක් කල් තිබුණේ මේ tempat නැතිකම නිසා නමුත් ඒක යට ගියාට පස්සේ ඒ විතක්ක ਵਿਚාර නෑ ඊට පස්සේ තවත් මට්ටමකට ගියාට පස්සේ තේරෙනවා මේ වේදනා සංඥා කියන ඇවිසිල්ලක් වමනාවෙන් දා ගන්න දෙයක් tempat වෙන කියන විඥානයේ නිකන් මේ tempat වෙවි tempat වෙවි tempat වෙවි අඩියට යනවා. ඒ කියන්නේ ප්‍රകൃතියට යනවා. අර ප්‍රබස්සර විඥාණයට යන්න පටන් ගන්නවා. ඉතින් අපි කතා කරලා තර්ක කරන්න පුළුවන් උඩම තියෙන කෙලසිච්ච විඥාණය ගැන විතරයි. මතු පිටම තියෙන උපක්ලේශ සහිත ආගන්තුක උපක්ලේශ සහිත විඥාණය තමයි අපිට කතා කරන්න ව්‍යාකරණ භාෂාවට අහු වෙන්නේ. ඇක්චුලිට ගී ගමන් ව්‍යාකරණ වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට අනිර්වචනීය වචනයට නගන්න බෑ. හැබැයි තියෙන බව ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. විඥානේ යට මත. ඉතින් අර ගහන විඥාන සෝත විඥාන කියන්නේ ඉහ අන්තිම මට්ටමේ ඉඳුරන්ට සම්බන්ධ වෙන විඥානය තමයි. ඊට අඩු මට්ටමකදී ඉන්ද්‍රියන් ප්‍රතිබද්ධ නැති විඥානයක් තියෙනවා. ඊටත් යට මට්ටමේදී අනිදස්සන විඥානය කියලා ප්‍රභාසර විඥානය කියනවා. ඒක හරියට කෙලසිච්ච තැන ඉඳලා නික්ලිසි තැන මැදට යනවා වගේ. ඒ නිසා විඥාන මට්ටම් කියලා කියනවා. ඒකට කියනවා total spectrum, full spectrum uh, consciousness කියලා. කොන්ෂස්නස් එකේ ස්පෙක්ට්‍රම් එකක් තියෙනවා. දැන් කෙලසිච්චම ඉහළ මට්ටමේ ඉඳලා නික්ලේශී මැදට යනකම් දැන් මට්ටම් අඳුරගෙන ඉනවා. ඇතුළට යන්නේ එක තමයි සෝවන් වෙනවා, සකදාගාමී වෙනවා වගේ කියන වගේ කියයි. නැත්තම් සෝවන් මාර්ගයේදී මේ චිත්ත විසුද්ධි විසුද්ධි ක්‍රම මේ ඇතුළට ඇතුළට ඇතුළට යamak තමයි කියන්නේ. ඒ නිසා මේකට ඉන්සයිට් කියනවා ඇතුළ බැලීමක්. එහෙම නැත්නම් බාහිරට යමින් තිබුණ හිත ඇතුළට හැරවීමක් මේක වෙන්නේ. ඒ ඇතුළට යනකොට විඥාණයම තමයි ඒ විඥානේ පරිණාම අවස්ථා රූපාන්තරණ අවස්ථා වගේ තමයි කතා කරන්නේ. චක්කුසෝත ගහන ජීවහ කාය විඥාන කියලා කියන්නේ ඒකේ ඉන්ද්‍රිය බද්ධ එහෙම නැත්නම් ඔව් ඉඳුරන් හා බැඳිච්ච විඥාන. ඒ ඒ කියන්නේ විඥානය දැන් අපිට ඇහෙන් රූප පේනවා කනෙන් ශබ්ද ඇහෙනවා ඊට පස්සේ රූප බලනවද ශබ්ද අහනවද කියන තීන්දුව අරගත්තට පස්සේ මේ මේ අපි සාමාන්‍ය නිදර්ශනයක් වශයෙන් කියනවා මේ ජීවීජ පත්‍රි ශාකවල උඩම තියෙන අංකුරය හැම වෙලාවෙම එපිකල් ඩොමිනන්ස් එකක් තියෙනවා කිමිකල් එකක් ස්රාවය කරනවා යට තියෙන අංකුර වලට වැවෙන්න දෙන්නේ. යා ඒව යටපත් කරගෙන තමයි වැවෙන්නේ. උඩ තියෙන උඩටම ගිය අංකුරයෙන් ස්රාවයක් නිකුත් වෙනවා. ඒ ස්රාවය නිසා යට තියෙන අංකුර ඔක්කොම තලාව බාගෙන යනවා. ඒවට එන්න දෙන්නේ නැහැ. ඒ වගේ තමයි රූප දකින්න විඥාණي ආවොත් එයා සද්දහන්න දෙන්නේ නැහැ. ගඳ බලන්න දෙන්නේ නැහැ. රස බලන්න ඔක්කොම තලාව බාගෙන. ඇවිල්ලා රූප කියන එක උඩට කරලා. ඒකට විඥාණයම තමයි එයා වෙස්සන්දකට ඉන්නේ බලන්නේ වශයෙන්. ඊට පස්සේ දකින්න දකින්න විඥානේ බලනොත් බලන රූපේ නිලින තත්ත්වයටපත් කරලා ඒ ආයේ කබාය දානවා. එකම විඥානේ තමයි. එක එක එක එක දේවල්ට කිසිම න්‍යායපත්‍රකින් තොරව පණිනවා. එකකින් එකට කියන පණිනවා. ඉතින් ඔය අපි අර වේලුවන් ධම්ම ගෲප් කියලා එකක් තිබුණා. ඒ අපි පෙරදෙන ඉන්න කාලේ යුනිවර්සිටි එකේ ඉන්න කාලේ කියන්නේ මම මේ කතා කරන්නේ 78 79 විතර. ඉතින් මේ කතා කරද්දී අපි ළඟ හිටියා මේ භෞතිකවාදී මිනිස්සු. භෞතිකවාදී කියන්නේ යාට හැම එකක්ම මොඩල් එකක් ඕන කියලා දෙනවා. ඒ දෙක මොඩල් එකක් ඕනේ තියා කිව්වේ මෙහෙම කතාවක් එක මිනිස්ත්‍රි එකක් තියෙනවා. ඒ මිනිස්ත්‍රි යටතේ ඩිපාර්ට්මන්ට් 6ක් තියෙනවා. ඩිපාර්ට්මන්ට් 6ට සෙක්‍රටරිස්ලා 6 දෙනෙක් ඉන්නවා. පර්මනන්ට් සෙක්‍රටරි 10 දෙනෙක් ඉන්නවා. හැබැයි මිනිස්ටර්ගේ ප්‍රයිවට් සෙක්‍රටරි හොඳ තරුණ කාන්තාවක්. එයා තමයි මේ 6 දෙනාම කෝඩිනේට් කරන්නේ. නිසා ඕනම ප්‍රයිවට් සෙක්‍රටරි කෙනෙක් මොනවා හරි හොයනවල ෆයිල් එකක් ආවොත් මෙයා තමයි ඒව හන්දාවට තැම්පත් කරන හැබැයි ඩිකෝඩ් කරලා මෙයා තැම්පත් කරන්නේ. නිසා පහුවෙන්ද උදලා උදේට සෙක්‍රටරිට ඕනේ නම් වැඩ පටන් ගන්න එයා ගිහිල්ලා අර මිනිස්ටර්ගේ ප්‍රයිවට් සෙක්‍රටරි ගෙන් ෆයිල් එක ගන්නවා. ඉතින් හය දෙනාම මේසවට හිටගෙන ඉන්නවලු ප්‍රයිවට් සෙක්‍රටරිලා හැම කෙනාම කැමති ඒ ප්‍රයිවට් සෙක්‍රටරිගේ අවධානය අරගෙන තමන්ගේ ෆයිල් එක ගන්න. ඒ නිසා අන්තිමට බලනකොට අර qualified CCs මේ CF පාස් කරපු හැම ප්‍රයිවට් සෙක්‍රටරි කෙනෙකුට මිනිස්ටර්ගේ ප්‍රයිවට් සෙක්‍රටරි අටතන තමයි ජීවත්. මොකද එයා තමයි තීන්දුව කරන්නේ මම කාටද අවධානය දෙන්නේ කියලා. නිසා ඒකට කියන්නේ මානසිකාරය කියලා. මානසිකාර තමයි තීන්දුව කරන්නේ විඥානේ කොයි එකටද යවන්නේ කියලා. ඒක තන්නේ කර පාලනකින් තොර තත්ත්වයක්. ගියාට පස්සේ ඒක වහාම අනිත්‍යව තලාවගෙන. තලාවගල ඒ චිත්තක්ෂණය විතරයි. ඒ නිසා මේ වැඩපිළිවෙල සම්පූර්ණ අපි දන්න එකෙන් තිරෙන් පිටිපස්සේ සිද්ධ වෙන්නේ. බලන අහන දකින හැම වෙලාවෙදී අපි කොච්චරක් බලන දේ නිල් රතු බව කහකොළ බව බලනවායි කියලා කියන අපි කවදාවත් මේක දකින්නේ නැහැ. යාන්ත්‍රණය දකින්නේ නැහැ. රූපේ ඇලෙනවා. අහන දේ බනිනවද ස්තුති කරනවද කියලා අන්තර්ගතයට ගියයි කියලා කියන යාන්ත්‍රණය දකින්න. සම් බලන දේ ස්තුති කෙරුවත් තරහ බන්නේක වුණත් මේ ඇහිම සිදු වෙන්නේ ඇහිම සිදු වෙන වෙලාවේදී මේ චක්කු වින් සෝත විඥානය පහළ වෙලා තියෙන්නේ කියලා වෙලාවේදී රූප පෙනෙන්නේ නැහැ නේද කියලා වගේ දැක ගන්න නම් අහන දේ අන්තර්ගතයට බැඳෙන්න ඕනේ. ඒකයි කියන්නේ සුතේ සුත්තමත්තම් භවිසිතේ අහුවිල ඇහිල්ලමනින් නැත කරපම ඔකට සන්තෝෂ වෙන්නත් එපා ස්තුති වෙන්නත් එපා ඇහිීමේ යාන්ත්‍රණයට හිත යොදනවා කියලා කියන්නේ මෙච්චර කල් එළියට ගිය අවධානය දැන් අතුරට හරවන්න හදන يعني ගඟ දිගේ ඉහළට පීනන්න ගන්න against the grain යන වැඩ පිළිවෙල. ඒක ඇත්තටම කියනනම් ශ්‍රේෂ්ඨම. ඒක ඇත්තටම සංකීර්ණමයි. ඒක ඇත්තටම ගැඹුරුමයි. දැන් සම්පූර්ණ විඥාන සෝතවිඥාන ආශිර්වාද විඥාන හතරක්. සෑම ශනිය ශනිය විඥාන නැති නැති දෙයක් චක්කු විඥානේ නෙවෙයි සෝත විඥානේ වෙන්නේ. ඒ චක්කු විඥානේ නෙවෙයි සෝත විඥානේ වෙන්නේ. චක්කු විඥානේ එකක් ගන්න. ඒක ශනියක්වත් ඒ කියන්නේ චක්කු චක්කු මේ වීදියක් ගැන කතා කරන්නේ. ඒ වීදියේ භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර වජ්ජන චක්කු විඥාන කියලා ඒ පංචද්වාර වජන හිතේ තියෙන විඥාන නෙමෙයි චක්කුද්වාර විඥාන වෙන වෙන චිත්තක්ෂණයක් තමයි. ඒක තමයි thin slicing of the time කියලා කියන්නේ පුළුවන් තරම් කාලේ පුංචි පුංචි කොටස් වලට කැඩුවොත් මේක මතුවෙනවා ඊගායක මෙහෙම මතුවෙනවා එහෙම මතුවෙනවා දැන් අර බුදු පිළිමක තියෙන බුදු ප්‍රස් කරකෙන එක බැලුවොත් කරකෙන දෙයක් ඒක මොකුත් නැහැනේ. ජීවීමෙන් පවතින බල්බ් එක දිහා බලනකොට මොකද්දෝ යනවා වගේ පේනවා. සංතතියක් තියෙන. ඒ සංතතිය වෙන්නේ නිවෙමින් පවතින බල්බක හෙල්ලෙන්නවත් නෑ. කොට අපිට පේන්නේ තාරක විදියට යනවා රැස් වීදෙනවා කියලා මේ චලනය අපේ නෑ නිවෙමින් පවතින පවතින බල්බක එතනමයි තියෙන්නේ. පත් වෙන වේග අනුව අපිට හදන්න පුළුවන් තරුවද ඕන එකක් හදන්න. ඒ වගේ තමයි මේකේ නිවෙමින් පත් වෙමින් යන වේගය අපිට අහුවෙන්නේ නෑ. නමුත් ඒ තුල යන තේමාවක් තියෙනවා. එතනම එතනම අපි රැවටෙනවා කියන එක දැන් විඥාන ගොඩකට අපි අහුවෙලා ඒකත් ඇරෙනවා කනට යනවා ඒකේ ගොඩාක් යනවා කියන හිමිනේ හැම විදියකින් මේ මේක අනුමත මනෝ වෙනවා නැත්නම් වේදනා සංඥා සංකාර වෙනවා අත්‍යන්ත නාට්‍ය වර්තන දැන් හෙන්නත් කරින්නත් කොහොමද සම්පූර්ණ මම කියන මම යහරි ඉදිරිපත් කියලා තේරුම් ගන්න එක සංකාර වෙන්නේ උතේ වේදනා සංඥා ගිහිල්ලා සංකාර වලට එන්නේ. ඒකවල ඔක්කොම මනෝ වෙනවා කියලා මම අහන්නේ. එහෙනම් අපිට කලින් ඔක්කොම කාය වුණා ඒක මේ කොහොමද කියන්නේ ඒකට දැන් ඔය මේ මේ විද්‍යාව කියනවා අපි මේ දකින ඔක්සිජන් කාබන් අර මේක එක අංශ තියෙනවනේ හැම එකටම ඇන්ටි මැටර් කියලා එකක් හදිනවා කියන්නේ. පොසිටිව් නෙගටිව් කියලා ඉලෙක්ට්‍රෝන තියෙනවා පොසිටිව් නෙගටිව් තියෙනවා උණුසුමක් තියෙනවා සිසිලක් තියෙනවා ඒ නිසා මේ වැඩ පිළිවෙල මේ එළියේ යද්දී මනෝවිඥානේ ඒකේ කාබන් කොපි එක වැඩි වෙන යනවා. එහෙම නැත්නම් කියනවා නම් මේ අපි දැන් මෙතන දැන් වම් දකුණු දන හිසේ මම මේ මේ රස්නීය දෙයක් ගැටුවයි කියලා කියන්නේ. එතකොට අපිට පේන්නේ දකුණු දන හිසේ රස්නීය දෙයක් ගැටීම මට දැනනවා කියලා. නමුත් ඒක සිද්ධ වෙන්නේ තනි කර මොලේ. මොලේ ඒකට විශේෂිත තැනක් තියෙනවා. එතන තමයි සිද්ධ වෙන්නේ. නිසා එක දවසක් කවුද මේ බර්ටන් රසල් ගිහිල්ලා ඩෙන්ටිස් කෙනෙක් ගාව ඉන්නකොට අයවලු තරුණ කෙල්ලෙක්ලු ඩෙන්ටිස් සර් කොහෙද කොහෙද රිදෙන්නේ කියලා. රිදෙන්න යකෝ වේද මොලේ තමයි. එනකොට උඹ දත ගලවපන් කිව්වා. එයා දන්නවා මූල ධර්මානුකූල මේ දත නෙවෙයි රිදෙන්නේ. රිදෙන තැන තියෙන්නේ මොලේ විශේෂිත තැනක. නමුත් අපිට ඒක පුරුදු කරලා තියෙන එක එනකොට දත රිදෙනවා කියන එක තමයි සංඥා නිසා ඩිකෝඩ් කරලා අපි කියන්නේ මේ දත ගැලෙවුවා මේක නැති වෙයි කියලා. ඉතින් අර මම දන්න මාත්‍යෙක් ඔය තායිලන්තේ ගිහිල්ලා ටෝක් එකක් දෙන ගමන් සද්දයක් ඇහිලා තිනවා කොහේ හරි ඊට පස්සේ හවලේ සද්ද ඇහිම සිදු වෙන්නේ එතනද මෙතනද කියලා. ඉතින් මොළේ ඕඩියන් එකම කළේ එතන කියලා. සද්ද එහෙම ඇති වෙන්නේ එතනයි. ඒකට අර වැසිකිලි හොතන මනුස්සයා ඇවිල්ලා තියෙන අතර ඊපස්සේ වල මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා මොකද කියන්නේ? අයියෝ ඕක සිද්ධ වෙන්නේ මෙතන කියලා තෝරන කෙනෙක් දන්නවනේ කිව්වා. සද්ද එහෙම සිද්ධ වෙන්නේ කොහේ සද්ද ගියත් කම්බරේනේ. කම්බරෙත් නෙවෙයි ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඒකට විශේෂිත වූ මොලේ තනක තියෙනවා. එතන පුංචි මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහා ගාවත් තියෙනවා කන. එතන වැඩේ යන උන්ට අපිට පේන්නේ සම්පූර්ණ මේ කණියේ බෙරේට මොනවාරි වැදිලා. උපදින්න වෙන්නේ කනේද විශේෂ නැත්නම් මොලේ. කය අණු වෙන කාබන් එක තමයි අතලවන්නේ. ඇන්ටිමැටර් එකක් එතන හැදෙනවා. ඒ ඇන්ටිමැටර් එක තමයි භවයේ පැවතෙන්නේ. උකලින් තමයි මූලිකවම යාම තියෙන්නේ. පැවැත්ම කියන්නේ එකක් ඇන්ටිමැටර් කියනවා. ඇන්ටිමැටර් එක ශූන්‍යතාවයෙන් යනවා. ආස්තිකත්වෙන්. ඒක ඒක ධර්මතාවය. එතන ඇත්තට මමෙකුත් නෑ ඒකේ ඔය කියන විදිහේ ඔක ඩිකෝඩ් කරලා ඒ මිනිස්සයා මේ තකතිර කරන මැසේජ් එකක් දෙන්න මැසේජ් එක වටිනාකම මොකද? ජීන්සා මෙතන තියෙන්නේ බොහොම හරියම ලස්සන සංකර දෙකක් හැබැයි සංකීර්ණ දෙයක්ගේ පෙන්වන්නේ වෙන මොකක්වත් නෙවෙයි තකතිරුකම. එක එක්කෙනෙක් අල්ලගෙන තියෙන මෝඩකම් රාශිය පේනවා. ඉතින් බලනකොට hinaha අනේක තමයි සිද්ධ වෙන්නේ වෙන එකක් දෙන්න දෙයක් නැහැ. නමුත් ඒක දකින්නකොට අපි ඉතින් නූල් බඳිනවා, බය වෙනවා, සහලවනවා, කම්මැලි කියනවා, එපා වෙනවා. නමුත් එහෙම තියෙද්දි මේ දවස් 10ක් ඉන්න එකට වඳින්න වටිනවා. එහෙමත් තියෙදි ඇවිල්ලා මේ සල්ලි දීලා ඇවිල්ලා මෙතන නතරලා ඉඳගෙන මේ මේ දෙන දෙයක් කාලේ වැටලා ඉන්නවා කියනවා. ඒකත් පොඩි දෙයක් නෙවෙයි. ඒකට ඒකට දෝත් මැදලා වඳින්න තියෙනවා මොකද බුද්ධ ශාසනයේ තියෙන උතර තමයි. ඉතින් අනික් ඇත්තෝ කියනවා මෙච්චර මේ සල්ලි දීලා ඔය දුක් විඳින්න ඕනේ අපි වගේ කාලා බිල වැදුරේ හොඳට පුතියගෙන ඉලකෝ. එනිසා අපිට මොකද්දෝ තියෙනවා අනික් කටියට නැති ආකාරයේ පිස්සුවක් වගේ එකක්. උණක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක හුරුතලයක් විදියට දක්වනවා මේ මේ කණ්ඩායමෙන් තමයි කවුරුතරෙක් නැගිටින්නේ. එයා තමයි මේ බර කුණට ගන්න ඒ නිසා බුදුරජාණන්සේ ගැන මේ මගේ ශ්‍රාවකෝ කියලා සිවණක් පිරිස කියලා පොඩ්ඩක් සිප් වැළඳ ගන්න ගතියක් තියෙනවා. ඒ නිසා දැන් ස්වාමීන් වහන්සේ දැන් මෙසේලා වෙච්ච සාකච්ඡාව තව ලස්සන සිද්ධියක් තියෙනවා. බොහොම ඈත කැලයක් තියෙනවා. ඔය කැලේ සත්තු කිසිම සතෙක් නැහැ. මිනිස්සෙක් සතෙක් මොකක්වත් නැහැ. ඕකේ ලොකු පොල් ගහක් තියෙනවා. කොයි පොල් ගහෙන් ගෙඩියක් වැටෙනවා. එතකොට එතන පොල් ගහ වැටෙන ඒ සද්ද පොළොට වැටෙන සද්දේ සද්දයක් ඇති වෙනවා. පොල් ගහෙන් වැටෙනවා ගෙඩිය ගෙඩි වැටෙනවා කියන්න බෑ අපිට මොකද අපි බලන්නේ කොහොමද ඒකේ සද්දයක් එනවා. පොල් ගහ වැටෙන එක ඉතින් ගෙඩියේ ඇහෙන්නේ ඇහෙනවා කියන්නේ මේ අපිට කවුරුත් නෑ. එතකොට වැටුණාද නැද්ද කොයිස්සක්? එහෙම කියන්නේ නැද්ද? අහන්නෙත් නෑ. අහන්නෙත් නෑ බලන්නේ කෙනෙකුත් නෑ. මේක සාපේක්ෂයි. ඒ කියන්නේ හද්ද කැලයක් මැද හඳුන් ගහක් ඇදගෙන වැටුනොත් සද්ද මොකද්ද කියලා. අහන්න කෙනෙක් නැත්තම් සද්දයක් නැහැ. ඇත්තටම කියනවා භාවනා කරනකොට භාවනා කෙරුවත් නැත්නම් සද්ද තියෙනවා භාවනා කරන එක්කන තමයි සද්දය අල්ලන්නේ. ඊට පස්සේ තමයි සද්දය අපිට කරදර කරන නිසා අපි සද්දයට කරදර කිරු නැත්නම් කවදාවත් සද්දයක් අපිට කරදර කරන්නේ අපි හොඳට භාවනා ඉන්නවනම් අපිට එහෙන ගැව්වත් ඇහින්නේ. උසාර පොඩියක් රෙෆරෙන්ෂන් ගත්ත තැන ඉඳලා වරද්දක් නැති. ඔය ඇත්තටම ඊට ඉස්සෙල්ලා වරද්දගෙන තියෙන්නේ මේ මේ නිවැරදි කරන්නයි හදන්නේ. ඒ මේ ਸਰවචනාංශයේ වැඩ ඉන්න වෙලාවක මේ නෑ ਸਰවචනාංශයේ ඉන්න තැනකද මේ අන්‍ය ශ්‍රාවකෙක් ඇවිල්ලා කියනවා මම බොහෝම කරුකටයුතු ප්‍රායෝගික ශ්‍රාවකෙක් ආශ්‍රය කරනවා කියනවා කොච්චරද කියලා කියනවනම් මම මගේ ශාස්ත්‍රුන් වහන්සේ නැත්නම් සංජය බෙල්ලන්ති පුත් වගේ කෙනෙක් ඉඳද්දි ඉස්සරහා මේ පාරේ වීලි පාරේ ගල් 500ක් ගිහිල්ලා ගලේ ආපු දූවිලි නිසා මෙයා භාවනාවේ සමාධියේ නැගිටිනකොට මුළු ඇඟ පුරාම දූවිලි නැගිටලා උපස්ථායකෙන් ඇහුවලු මේ මොකද උනේ කියලා. ඊට පස්සේ කළු ඇයි දැක්කේ නැද්ද මේ මෙතන මේ ගල් 500ක් කියන අනේ මට දැනුනේත් නැහැ. මට ඇහුනේත් නැහැ. මේ දුවි නිසායි දන්නේ කියලා. ඉතින් යා කිව්වලු මම මේ නිසා ඒ සාස්ත්‍රුණ වහන්සේ මම අදහනවා ඒ තරම්ම මේ ශබ්ද වේදනාවලින් කිසිම එකක් නැහැ කියලා. ආ සරුවත්නාංශේ කියනවා මම දවසක් ওই වගේ මේ බුසාගාරයක බුසාගාරය කියන්නේ පිදුරු මඩුවක. වී පොළලා අස් කරන බැත පහින මඩුවකට වෙලා ඉන්න වෙලාවක නැගිටලා පරියන්කෙන් නැගිටලා බලනකොට ඒ කුඹුරු යාය පුරාම සෙනගලු හෝ ගන්න. පරවතනට එළියට බහලා කුටියේ අර කමතක කමතක මේක සක්මන් කරනකොට ළඟින් ඉන්න කෙනා දවලු මේ මොකද උපාසක මහත්තයා කියලා. ඊට පස්සේ කොළු මේ දැන් පොඩ්ඩක් ඉස්සලා වැහැලා හිණයක් ගහලා නියුන් සහෝදර දෙන්නමත් නරුණා හරක් බානත් නරුණා. ඉතින් ඒ ගමේ මිනිස්සු ඒ නිසා මේ සෙනගාවේ කියලා. ආ ඔබතුමා කොයිද? මම මේක තමයි හිටියේ. නිදාගත්තද කියලා නෑ නිදි නෑ කිව්වා. ඒ එන ගාන සද්ද ඇහිලා නැහැ. ඉතින් දරුවචන ඥාන ඒ උඹේ ශ්‍රාවකයා සාස්තුන් වහන්සේකේද ලොකු මේකද ලොකු කිය. ඒ කියන්නේ පඬිතුකම පෙන්වන්න හදනව නෙවෙයි. මේ අහක යන කරදර දාගන්නේ ඒකල ඉවරලා තමයි අපි මේ කරදරයට දොස් කියන්නේ. ඒ නිසා වෙස්ටර්න්ස්ලා කියනවා කරදර උඹට සද්ද උඹට කරදර කරනවා නේ උඹ කරදර සද්ද වලට කරදර කරපු නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේ අහක යන නයි තමයි දාගෙන කනවා කනවා කනවා කනවා කියලා කියන්නේ. ඒක දිහා බලනකොට පේනවා කිසියම් දෙයක් අපිට කරදර කරන්න ආපුවා නෙවෙයි. නමුත් කෙරුණට පස්සේ අපිට මේක සැලසුම් සහගතව මටම ගැහුවා කියලා. ඒ කියන්නේ Tamange තියෙන තකතිරුකම තමයි ලෝකෙ සිද්ධි වගේක් වෙනවා. ඉතින් අපි ඒක දිහා බලලා කියනවා මෙයා නම් මේ කෙරුවේ මේ මේකට මොන හරි කරන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ ඒකට ගැටෙනවා. ඉතින් දිගට දිගට දිගට දිගට සංසාරේ පැටලෙනවා. මේ දේවල් කිසියම් දෙයක් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා ඒ වගේ තියෙන නිස්සාරත්වය දැකලා මේ යන දෙයට යnderලා ඉන්නවනම් කිසි කෙනෙකුට අයිතියක් නැහැ උඹට මේක මෙහෙම කළ යුතුමයි කියලා අපේ කරේ ඉල්ලන්න පුළුවන් ශක්තියක් කාටවත් නැහැ. බුදුහාමුදුරන් කවදාකවත්ම කියන්නේ අපි අත්‍යන්ත කෙනෙකුට කියන්න බෑ ඔබ මේකට තරහ ගත යුතුයි. ඔබ මේකට ප්‍රතික්‍රියා කළ යුතුයි කියලා කියන්න පුළුවන් ශක්තියක් ලෝකේ නැහැ. අපි හිතනවා එම නොගත්තොත් හොඳ නැහැ කියලා අපි කොටසක් කරගන්න ලෝකේ තියෙන කොටසක් ගන්න කියලා මේකේ මම සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ. මුවන් පැලේ තියෙන ආරච්චල කියන <laughs> ආරච්චල ඉස්සර අපිට ඒව වෙන්න දෙන්න පුළුවන් කියලා. දැන් මුවන් පැලේ තියෙනවා තමයි. ගන්න. ඒ දවස්වල තිබුණා. ඒ දවස්වල තිබුණා. වාග් බහුල්‍ය කියලා කියන්නේ ප්‍රපංච ගොඩක් වෙලාට විතක්ක ਵਿਚාරට සම්බන්ධ වෙන්නේ. කායද්්වාරයට නෙවෙයි. ඈ? කායද්්වාරයට සහ මනෝද්්වාරයට ඉච්චර සම්බන්ධයක් නැහැ. මනෝද්්වාරය තමයි. නමුත් වචීද්්වාරයේ යන ඒක කියන්නේ තින සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති යං තං විචා තං පపంචේති අපි යමකට විතර්ක කරන්න පටන් ගත්තොත් මේ ඔක්කොමල ඉන්නම එක්කෙනෙක් ගැන හිතලා ගන්නවා අරගෙන එයා ගැන කල්පනා කරන්න පටන් ගත්තොත් ඒක මට කරදරයක් වෙනවා මේ ඔක්කොමල හිතයට මම ඔක්කොම ගන්නෑ එයාව ගන්න මොකක් හරි හේතුවක් තියෙනවා ගත්ත ගමන් ඒකත් එක්ක ජීයෙන් උතුම පැටලිලා පැටලෙනවා. ඒක නිකන් සංසාරගත පැටලීම. ඒක ලුහුටලා රින එක තමයි අපි මේ නෑ භාවනා කරන්නේ ඒකට තමයි. මගේ මගේ ආත්මෙ නිදි කියන කෙනෙක් එනකොට ඇතිවීම නැතිවීම කියන බලන මට්ටම තියෙනවා. ඔව් ඇතිවීම පැවතීම නිරෝධය දකින්නවනම් එතකොට ඒක පැහැදිලිවම මම නෙවෙයි මගේ නෙවෙයි කියන්නේ හිතෙනවා. නමුත් අපිට දකින්නේ මතු වෙනවා. හෙටත් ඔయిత වැඩි වෙයි, අනිද්දාත් ඔయిత වැඩි වෙයි කියලා අපි අර මතු වෙන පැත්ත දැක්කොත් මේක ටෙන්ෂන් එකේ ඉන්න පටන් ගන්නවා. ඔය පටන් ගත්තා විතරයි මේකට මොන හරි කෙරෙන්නේ නැත්නම් මේක මෙහෙම වෙයි කියලා අපි ඒකේ සමුදේට බර කරනවා. සමුදේට බර කරන්නම මේ කබර ගෝයා තල ගෝයා කරගන්නෙම කණ්ඩ තමයි. එතකොට වෙලේම බල බල ඉන්නම් මෙහෙම හිතනවා නැත්නම් හිතෙන් වෙන්න ආරිනවා. වෙන්න ඇරලා සමහර දේවල් අපිට පැටලෙන්න එනවනේ. කුඩල්ලෝ ඇවිල්ලා වගේ පැටලෙනවනේ. ඒ පැටලෙන්නේ හොඳට දෙනවා නැත්නම් මේකෙන් ඇවිස්සෙනවා මේකෙන් ඇවිස්සෙනවා. ඒකත් ඒ දේ වෙන් කරලා අරන් මේක මමද මගේද මගේ ආත්මයද. මේකම නෙවෙයි කොහොමද අපි ළඟ ඇමිනිච්ච දේ විතරයි අපිට භවනා කරන්න. බුදුරජාණන් කියනවා අනින්ජේ ප්‍රතිපදක භවනා කළ යුතු නැහැ. ඒ වගේ සංස්කාර වෙන්නේ නැහැ. සංස්කාර වෙන යමක් නම් එතනමයි අල්ලන්නේ. එතන මම කියන්නේ මේක නෑ මම මේක මගේ නෙවෙයි මේක මගේ ආත්ම නෙවෙයි කියන අනිත් වෙයි දැන්වත් කැදීලා අනිත් කියන්නේ පංච උපාදානස්කන්ධ කියන එකකින් කැපුවා. උපාදානය ඇත්තම පංච උපාදානස්කන්ධයක් හිටින්න උපාදාන එකයි ඒකට හිටින්නේ. ඉතින් මූල ධර්මාංගුල පහක් හිටියට එකවරකට එකයි හිටින්නේ. මේක තමයි ප්‍රතික්‍රියා කරනවා. මේකට තමයි කියන්නේ රියැක්ට් කරනවා කියන්නේ. රියැක්ට් කරන්නේ නැතුව ඇක්ෂන් විතරක් වෙනවා. ඒක ඇවිල්ලා මගේ පැටලුණා. පැටලුණට කමක් නැහැ ඕක විසිවිලා පැටලුණා. මම ගණන් ගන්නෑ. මගේ නෙවෙයි ඕක. මම නෙවෙයි කියලා කතාවත් ඔහෙ එල්ලිලා ඉඳී ඊට පස්සේ හැන්නේ. නෑ මේක අල්ලගත්තොත් නෑ මම මේකට යමක් කරන්න ඕනේ. ඉතින් ඒ ඒ සමාන වේගයකින් මේ දෙක අතර බන්ධනයක් ඇති වෙලා දිගින් දිගට යනවා. ඒක අපි හිතේ වෙන දෙයක් මෙහෙම කරන්නේ. ඒක තමයි කියන්නේ උත්සුක භාවයක් තියෙනවා. මේ ඒ කෙලෙස් වල තියෙන කෙලෙස් කියලා කියන්නේම මේ ශාන්ත භාවයේ නැති කරමින් කුප්පණ ගතිය. ඒක කෙලෙස්. ඕන කෙලෙස් එක තියේදී ශාන්ත වෙනවනම් ඒ කුසලතාවය. කුප්පණ ගතිය විවිධ හැඩතල වලින් අපිට ඇවිල්ලා අපි ඔකුසි ගන්නවා. ඔබත් ඔහම කර්ම හිතුවත් එහෙම දැන් මේක කොහොමද කරනකොට මොන හරි යමක් කරන්න ඕනේ කියලා තීකුයි. ඒක හොඳට අහන ඇත්ත ඇත්ත කතාව පොඩ්ඩක් ඉන්නකෝ අපි පොඩ්ඩක් ගණන් ගන්න එපා කියලා අයින් කරගෙන යන්න පුළුවන් වුණොත් අරදී ලේසියෙන් අපිට මේ මේ චිත්ත විකක් එන්න දෙන්නේ නැහැ. නැවත නැවත පහර දෙනවා. මේ දෙමිට බල බල කියන්නේ තරහ යනකොටම අපි 10ට ගණන් කරනවා කියලා කියන්නේ. ඒක වැරම කේන්ති ගන්න නැතුව 10ට ගණන් කරනවා. අන්න එහෙම කරගෙන කරන යන්න පටන් ගත්තාම ඒ විදිහට අපේ හිත කොක්ක කොක්ක කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ සංයෝජන කියලා කියන්නේ. කොක්ක කියන එකනේ. ඒ දිගහැර ගත්තොත් පැටලෙන්නේ නැහැ මොනවාක්වත්. ඒක ඒක හරි අමාරුයි දැන් මධ්‍ය ප්‍රතිපදා කියන ඍජු ප්‍රතිපදා කියන්නේ ඒකයි අපිට මොනවාරි පටලවන්න ඕන අපි ළඟ වක වංකකම තියෙනවා කොක්ක තියෙනවා මේ කොක්කට තමයි මොනවාරි පැටලෙන්නේ ඉතින් අපි දන්නවා මේක මෙහෙම තියෙද්දි මොන දියාවත් අල්ලන්නේ ලාවට තියෙනවනම් ලාවට අහුවෙනවා ඉතින් මේ අපි ළඟ දැනට තියෙන උත්තරම ಜಾති විලි කොක්ක බිලියක් තියෙනවා ඇතුලේ ආහස්‍ය ඒ කොක්කම තමයි ඉතින් මේක හරිය ලස්සනයි මේ හැබැයි කවුරුත් ධ්‍යානම් බලන්න එපා ඒකෝට ඒක සම්පූර්ණ තුච්ච ධර්මයක් තව කෙනෙක් කරන දෙයක් විශ්ලේෂණය ඒක හරීම පාපතරයි. ඒ වගේම මේ කස කැවිලා යන වැඩක් නේ. Taman කරගෙන යනකොට දවස ඇතුළත මොන මොන දේ කොකු දාලා සීනවද කියලා බැලුවොත් වැඩිම ප්‍රකට දේ තමයි. ලස්සනට අහු වෙන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ දැන් ඔය කියන දේ ਬਾහිනෙන් බලින් පටවන්න ගියොත් අමාරු වෙනවා නේද? ඒ කියන්නේ දැන් චිත්ත පරම්පරාවක් ඇති වෙන්නේ ඇති තමන්ගේ සිත තුළ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන කර්ම දකින්න පුළුවන් කර්මට අපේ ඥානෙ වැඩිලා තිබ්බොත් තමයි වඩා පහසින් අපිට කියන්න පුළුවන් ඉන්නේ මම මම වේ මගෙන් වේ මගේ ආත්මෙන් වේ කියන. නමුත් දැන් අපි බලෙන් පටවන්න එක කටපාඩම් කරපු දෙයක් වගේ කියන සිස්ටම් එකකුත් තියෙනවා ධර්මයේ නිදර්ශන ප්‍රතිරිතල. ඒක උනත් විකාරයක් වෙන්න පුළුවන් නේද ස්වාමීනි? ඔව් ඇත්තටම එතකොට දුවට ගැඹුරෙන් බැලුවොත් අපි සාමාන්‍ය දකින් දකින්නේ මේක අනිච්චන් දුක්ඛන් අනත්තන් කියලා කියනකොට දුවට ගැඹුරෙන් බැලුවොත් ඒ දේ කෙරේ පවතින සියුම් ද්වේෂයක් කියනවාද නැද්ද කියලා බලන්න පුළුවන්. දකින් දකින්නේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කියන්නේ මේ කෙරේ ද්වේෂයක් එතකොට මේ වක්‍රෝටියෙන් ආවඩන්නේ ද්වේෂයට. කියන්නේ හිත හිතේ තෙන්න ඇවිල්ලා නෙවෙයිනේ. දකින්නේ දේ අසුබෙට බලනවා. දකින්නේ දේ අනිච්චයට බන්න දුකට බන්නවා කියන්නේ නොදකින් නොපතන් කියන එකනේ කියවේ. ඒකට යකින් ආදුන රාග ද්වේෂානුසයක් පෝෂණය වෙනවා. ඉතින් එතකොට අත්ති කිලමතාන යෝගයට වැඩෙනවා. එහෙම නැතුව හැමදේම ප්‍රියමනාපයි සුබයි සුඛයි කියන ගත්තාම රාගානුසයක් වැඩ කරන නිසා මතුවෙච්ච උනාට පස්සේ මතු උනාට පස්සේ මතුවෙන උණු උණු එතනදීම තේරෙනවා නම් මේක ඇතිවි නැතිවි යන නිසා අනිත්‍යයි කියලා. ඒක මේ ආයාසයෙන් ගත්ත කටපාඩම් කරලා ගත්ත යොදවලා ඉල්ලලා ගත්ත ලේබල් එකක් නෙවෙයි. ඉතින් ඒක ඇත්තටම මේ භවනා උසස්ම තත්වයක්. නමුත් සමහර විටක ඒ දිහාට යොමු කරවීමක් වශයෙන් එnde ඉස්සෙල්ලා අපි කියනවා මේ ගමන යනකොට යකෙක් ඉනවා යකානකොට මේ අඟුරු කැල තරම් පල්ලෙන් මේ අඟුරු කැල දාපම යකා ඉන්නේ නැහැ කියලා අපි ගමනට ඉස්සෙල්ලා දෙනවනේ යන්ත්‍රයක් බඳිනවනේ. ඒ වගේ කියනවා ආවොත් අනිත්‍ය මෙනෙහි කරපන්. ඒක කිව්වට කමක් නැහැ. නමුත් මේ පුද්ගලයා දැනගන්න ඕනේ කොතෙන්ද මේ බෙහෙත බොන්න ඕනේ කියලා. මෙත මල්ලේ තිබුණාට මෙතෙන් එන්නේ ඉස්සලා බිව්වට එතකොට ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එක තමයි එන්නේ. එතකොට බෙහෙතෙන් ආපු ලෙඩක් එන්නේ. ඉතින් ඒ නිසා ධර්මයේ පාවිච්චි කරනකොට ඒ හරි නියම තැන යොද යුතු ප්‍රමාණය මේ දානදී සීලයට වැඩිය ඉතාමත්ම සියුම්ම යෝගේ යෙදෙන තැන විපස්සනාදී වැඩගත් නිසා වෙන්න දෙන එක හරි ලාභයි. කරන්න හදනවට වැඩිය. දානදී සීලදී කරන්න කොටසක් තියෙනවා. ආයාසෙන් කරන්න ඕනේ. ඉතින් යන්නේ යන්නේ යන්නේ කරනවට වැඩිය වෙන එකක් තමයි කියන්නේ. ස්වාමීන් වහන්සේ දැන් වෙලාව අපිට දැන් තියෙන 3:35. එතකොට අපි හතරට අපි මෙතන මේ හතරමාරට මෙතන රැස් වෙනවා. එතකොට මෙතන ඉඳලා 3 දැන් 3මාරක් විතර කියලමුකෝ. ඒතකොට සක්මනකට සහ ගිලම්පසකට වෙලාවක් තියෙනවා. අද මේ මගෙත් පාඩුවක් වුණා අපි එනකොට පටන් ගන්න ටිකේ විනාඩි 15 ඒක නිසා නැත්තම් මෙච්චර වෙලා යන්නේ කෙසේ නමුත් දැන් මේ වෙනකොට අපි මොකද්ද කියන්නේ මේ වන්දිය ගෙවලා තියෙන්නේ වැඩේ වෙලා තියෙන නිසා එකක් වෙන්නේ සක්මනටයි කිලම්බසලා දෙකටම පැය පැය හම් වෙන්නේ ඒකට පොඩ්ඩක් අනුකම්පා කරලා අපි හතර මාත් නැවත රැස් වෙනවා සියලු දිනාටම තෙරුවන් සරණයි Thank you. සුවපත්ත්වා සුවපත් සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං සාදු සාදු කමාමි කම්ච සුවපත් සුවපත් සුවපත් වෙත්වා සුවපත්